ශරීරය සූදානම් කරගෙන ආසිරියෝකින් වාඩි වෙලා ටිකක් හුස්ම ගන්න අයියෝ. අපිට තේරෙනවා තමන්ගේ හුස්ම ඇතුළට යන බව පිට වෙනවා. තේරුණා පස්සේ ඒ ඒක ඒක තේරුම් ගැනීම නිසා නම් හුස්ම ගන්න කියන එක දෙතුන් පාර හුස්ම ගන්නවා. ඊට පස්සේ තේරෙනවා හුස්ම ඇතුළට යන හුස්ම එළියට. ඊට පස්සේ තමන්ගේ සිහිනුව හොඳට යොමු කරගෙන මේ ආස්වාස් ප්‍රස්වාස් දිහා යොමු කරගෙන අස්වාහයෙන් බලාගෙන ආස්වාස් ප්‍රස්වාස් ඒ වෙනකොට බාහිර ආරම්භක සීකරන්නේ නැහැ. අපි කියන සබ්දෙට පිටියනවා කියන්නේ එතකොට තේරුම් ගන්න දැන් ආනාපාන සතියවලින් තමයි නෑ කියලා. ඊට දැන් මගේ වැඩේ ඒක නෙමෙයි මම මේ ආනාපාන සතිය කරන්නේ කියලා නැවත ආස්වාස් ප්‍රස්වාසයට සිතින් කරගන්න. ඊළඟට අපි කිය මොහොමිනිට තේරුම් ගන්න වේදනාවද වේදනාව සිතන කරන්න එපා. නැවත ආස්වාස් ප්‍රස්වාසයට අරමුණු සිතේම කරන්න. ඊළඟට අපි කියමු අතීත සිදුවීමක් හිතට නැවගත වෙනවා කියලා ඒක පස්සේ යන්න එපා. ආස්වාද ප්‍රශ්නාවට තමයි තමන් කරන වැඩේ කියලා හිතන්නේ. ඊළඟට අපි කියන්නේ අනාගතයේ සිටින්න පහය නැතිව ඒක ප්‍රශ්නයක් එපා. ආස්වාද ප්‍රශ්නාවට කිරීම තමයි තමන් කරන්නේ කියලා ඒකම සිත යොමු කරගන්න. එහෙම ටිකක් දැන් ඒකට තේරෙනවා ඇති වීර්යයක් අවශ්‍යයි කියලා නේ. දැන් හිත දුවනවා දුවනකොට සංවර කරගන්න වීර්යයක් ඕනේ. දැන් මොන වීර්යයේදී ආස්වාද ප්‍රස්වාස දිහා බලාගෙන ඉන්නකොට දැන් පුළුවන් වෙනවා බාහිර දේ විසිරෙන්නේ නැතුව ආස්වාද ප්‍රස්වාස ආරම්භයේ හිත වෙලාවක් වඳවන්න. පුළුවන් වෙනකොට හොඳට ඒ වෙනස්කම් හඳුනා ගන්න. හුස්ම දීර්ඝ ගන්නකොට හිතන්න. හුස්ම හුස්ම ගන්න දීර්ඝ හුස්ම ගන්නකොට තාම තේරුම් ගන්න. හැබැයි හුස්ම ගන්න ඉතින් මෙහෙ කරන්නේ පටන් ගන්න කාලය තුළ හොඳට රටටෙන්නට හිත කම්මැලි වෙනවා. හිත කම්මැලි වෙනවා මොකද වෙන්නේ ආස්වාස් පස්වාස්ගේ බලන්නේ මුකුත් වෙන්නේ කර නැති. මෙන්න ඉන්නකොට මොකද වෙන්නේ අප පොඩි වෙලා පොඩි වෙලා කෙටි වෙලා වෙලා නොදැනී. ඒකට සිදු වෙන්නේ මෙනෙහි නොකිරීම. එනිසා ආස්වාස් ප්‍රස්වාස දෙක එතරම් මෙනෙහි කරන්න ඕන. ආස්වාස් මොගාන මොස්මෙල මොස්මගාන මොස්මෙල මාතිය ඒක මෙඩිට් කරනවා. ඒක එක්තරා නීතියක්. දැන් එහෙම කරගෙන අපිට කරගන්නට සිත විනාඩි ටිකක් තුනක් ආස්වාස් ප්‍රස්වාස වරන්නේ කියන ආර්ථිකය. හිත කලබල කරගන්න අනේ මේ වැඩි කරගෙන බැරි වෙයි කියලා. එතකොට මොකක්ද? ඒක මොකක්ද? ඒක උද්දච්චය. උද්දච්චය කියන්නේ හිතේ තියෙනවා මූල ප්‍රශ්නේ විශේෂ ස්වභාවය. මේ විශේෂ ස්වභාවය මතුවෙන්නේ ඉඳ දෙන්නේ එපා. විශේෂ ස්වභාවය මතුවෙන්නේ ඉඳ දුන්නා. මොකද වෙන්නේ මේක කරගන්නවා. ඊට පස්සේ ටිකක් කළා කරලා මේක නීරයි. ඊට පස්සේ ඒකයි මම මම කරනවා ටිකක් කළා කරනවා මට පිට බලයි. ඉන්නේ නැති නැගිටලා දුවේ හරි ගිහින් පොඩ්ඩක් ඇවිදලා ඉඳි අත්මන් කරන්න පටන් ගන්නවා. සක්මන් කරලා ඇවිල්ලා ආයෙ වාඩි හැබැයි ප්‍රශ්නේ එතනම ආයෙ පස්සේ පටන් ගන්නවා. ඒ නිසා මතක තියාගන්න කලබල වෙන්න දෙන්නේ පාරිත. ඉතින් ස්වභාවයක් කලබල වෙන්න. හදිසි නිහිත. අදිසි වෙන්න දෙන්නේ පාරිත. එතකොට හිතන්න දැනන්නේ ඒ වගේ අසහනයක් හිතේ මේක හදිස්සියක් යොසන යොසන කියලා හිතන. ඒතර ඒක පුංචි පාඩමක් ඇතිවෙනවා. මොකද මේක බොහොම සියුම් වැඩක්. සමහර අය ඉන්නවා ඒ අයට හරදරයක් නැහැ. ප්‍රකෘතියෙන් මේ ඒ කියන්නේ සහදේමනක් වාසනාවක් නිසා සුළු උත්සාහයකින් හිත එකඟ කරගන්න පුළුවන්. ඒ සුළු උත්සාහයකින් හිත එකඟ කරගන්න කියලා තවත් කෙනෙක් කතා කරනකොට එයා කියනවා දැන් මට නම් හරි දැන් මම කොහොමද කියලා අහනවා. දැන් මම හරිගත්ත සමාන කතා කරා. ඒ කොහොමද? අදාගෙන බැරි කියලා මොකද අනේ සාමාන්‍ය ඇයි මොකද අමාරු මොකද? එහෙම තමයි මේක දුෂ්කර දෙයක්. ඒ නිසා අපි තවත් කෙනෙක්ව තවත් කෙනෙක් පහත් කරලා සලකන්නකො උසස් කරලා සලකන්නකො හේතුවක් නැහැ. අපි කවුරුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ආනාපානසතිය ඒ විදිහට පුරුදු කරගෙන යනකොට ඔන්න ටික ටික තමයි පුරුදු වෙනවා. දැන් ආනාපානසතිය කලින් වඩා හොඳ ගොරෝසුට තේරෙන්න පටන් ගන්නවා. ගොරෝසුට තේරෙන්න පටන් ගන්නකොට තමයි පහසු. ඊට පස්සේ ආනාපානසතියේ දිගට සිත අරවාගෙන පුළුවන්. එහෙම දිගට සිත රඳවා ගන්න පුළුවන් නම් තමන් තර තියෙන කලින් තියෙන බාධක අඩු වෙන්න පටන් ගන්නවා. අල්ගලා යන මොන තමන්ට කැමති වෙලා ආනාපාන සමාධියේ සිත පවත්වා ගන්න පුළුවන්. ඒක තමයි ආනාපානසති භාවනා කිරීමේ කරන්නේ. මෛත්‍රී භාවනා කිරීමේදී මයි සමාන සමාධිය වල ඊට පස්සේ තමයි සමාවාදී කියන දිනා වදක ගම පලාකට රට ලෝකයේ ආහාර පොළොවට ජලයට මේ සෑම පැත්තකම විසිරෙච්ච මෛත්‍රිය වඩනවා. ඒ මෛත්‍රිය වඩන නරදනවට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෛත්‍රිය වඩන්න යනකොට බාහිර අරමුණ යන්නේ නැතුව කය සැහැල්ලු වෙලා මෛත්‍රියෙන් සිත රඳනවා. එතකොට තේරුම් ගන්නකොට දැන් මෛත්‍රී භාවනා කරු සමාධිය පිට තැම්පත් වෙනවා. විදර්ශනා භාවනාව අසුභ භාවනාවෙන් අසුභ භාවනාව හොඳ භාවනාවක්. අසුභ භාවනාව ඉක්මනට සිත එකඟ කරගන්න පුළුවන් එකක්. අසුභ භාවනාව අර දෙපිස් කුණුපයන් ගැන අහලා තියෙනවද? ඔව්. කෙස් ලොම්නිය දස් සම්මාසනාරයක් ඇතන කිසි කකුගඩු හදවත කුලාබඩ මහ බඩවල ආදී ආකුරුචි වගේ මේ වගේ පිළිවෙලින් පිළිවෙල මේ ශරීරයේ තියෙන අසුබ කොටස් එක ගන්න දින සමන්ගේ සමත් වේදන විස්සේ හදාගෙන ඒක අසුබ වශයෙන් මෙහි කරනවා. අසුබ වශයෙන් මෙහි කරන මේ අසුබ දෙයක් මේ පිළිතුරු දෙයක් ජරාව පස්තන දෙයක් මේ අපිම කෙස් නම් කෙස් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි කියලා මේක හිතේ හිතලෙට මේක හිත විරාමී වෙනවා. මේක හොඳ ඖෂධයක්. ඉතින් ඒ වගේ අපේ ප්‍රයත්නම සිතේ සාන්ත බවක් එනවා. විදර්ශනාව අමාරු. දැන් මේ විදර්ශනාවට මූලික වෙන්නේ කරන්නේ. විදර්ශනාවේදී සාන්ත මූලික දැනුමක් තියෙනවා. දැනුම මොකක්ද මේ? එකක් එකක් එකක් ගන්න බෙද බෙදා බලන්න පුළුවන්. දෙකක් එකක් ගන්න බෙද දෙනා බලන්න පුළුවන්. දැන් ඇස දැන් ඇස අනිත්‍යයි. රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාර අනිත්‍යයි. මේව දුක බෙද බෙද බලන්න ඕනේ. මුලදී පටන් ගන්නකොට මේක තමයි හරියටම පිළිගන්න තේරෙන්නේ නැහැ. මොකද හේතුව ඒක අපේ හිතේ පුරුදු වෙච්ච දෙයක් නෙමෙයි. දැන් හිත ගැන කල්පනා කළොත් සමාජයේ සිවිල්ලක් දිහා බලලා තමන් පුළුවන් වෙන්නේ මේ සිතිවිල්ල පවතින මේ මේ කාරණාන්තාවට තේරුම් ගන්න. ඒක ප්‍රඥාවෙන් දකින පිළිවෙලක්. ප්‍රඥාවෙන් දකින පිළිවෙලට සිත සබා ගැනීම පිණිස, සකස් කර ගැනීම පිණිස අපි අරගෙන වෙන වෙනම සිත බාර බෙදලා බෙදලා බලන්න පුරුදු කරනවා. එක මානසිකාර කිරීම. ඒ වගේ අපිට පුළුවන් ඊට පස්සේ පටිච්ච සමුප්පාදේ තමයි ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා දකින්න. දැන් භාවනාවෙන් නම් මූලික වශයෙන් කියන්නේ ටික මම හිතන ප්‍රවාහයක් කියලා. භාවනාව ධර්මයක් කියලා දුන්නත් පටන් ගන්න පුළුවන්. පැයක් සමාදන් ඉන්නවා කියන එක මුලදී අමාරුයි. නමුත් ඉතින් මේ වගේ දෙයක් හොඳට හිතට වීර්යය කරගෙන ඉන්න පුළුවන්. අපි ඔක්කොම ආයෙත් භාවනා කරගෙන තනියම කරන්න අමාරුයි. තනියම විනාඩි 10 15 කරගෙන නැගිටින්න කියනවා. වටපිට බලන්න. ඒ හිතට ආරගෙන කරනවා. මේ වගේ දෙයක් මේ ඉරියස් කරනවා. ඉතින් ඒ වගේ මේ අවස්ථාවෙන් දැන් මෙතන ඉඳලා ඒක විදිහට පුරුදු වෙන්න. විදර්ශනාවේදී මම භාවනාව කියා දෙන්න. ඒ භාවනාව මම මේකදී කරනවා. ඒක කරන්නේ මොකක්ද නෙමෙයි. මේ අනාත්ම ලක්ෂණ ඒ කියන්නේ මේ ජීවිතය ආත්මේ කොරයි කියන දැනුම ගන්න උපකාර වෙන්නේ ඒ පිළිවෙලට භාවනාව තේරුම් දී තිබීම. ඒ පිළිවෙලට භාවනාව තේරුම් දී තිබීමෙන් තමයි අපිට මේ ත්‍රිලක්ෂණයක ප්‍රවැත්මක් තියෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි එකද කියනවා තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. එහෙම නිතර කිව්වට අපේ හිතේ තියෙන මමයේ මාගේ මට අයිති කියන අදහස නැතිලා ඉන්නේ නැහැ. ඒක හිතේ මුල් ප්‍රතිදෙන තියෙන අදහස. සෝතාපන්න වෙච්ච කෙනෙකුට මමයේ මාගේ මට අයිති කියන අදහස නැතිලා ඉන්නේ. එයාට අවබෝධ වෙනවා මම කියලා දෙයක් නැති බව විතරයි. එතරම් නමුත් එයා මම කියලා දෙයක් නැහැ කියලා අවබෝධ කරගෙන ඉන්න නිසා එයා මම කියන අදහසින් දුරු වීම පිණිස නැවතුණු යථාර්ථය එක්ක තථාගත ඥානය ඇති කරගන්න ඕනේ. දැන් මේ කාරණේ ගැන කතා කිරීමේදී මම මේක සිංහලෙන් ප්‍රශ්නයක් කරුවා. දැන් සිතේ අනිත්‍ය බලනකොට මමත්වයෙන් තොරව බැලීමේදී අර බලන සිතිවිල්ල මම නේද කියලා මම ඒක මම නෙමෙයි. සතිය නම් බලන්න. මොකද දැන් අපි හැමතිස්සම මම කියන අදහස තුල ඉන්න නිසා අපිට මම කියන අදහස කරව බලන්න පිළිවෙලක් නැහැ. මොකද ඉතින්දම මම කියන අදහස අපේ හිතට කිදා බැලලා. කිදා බැලලා අපේ හිතට තියෙන මම කියන අදහස. මම මේක කියන්නේ නැහැ. සත්‍ය පුද්ගලෙක් නැහැ කියන කාරණය. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා. නැති මොකක්ද? නැතිවා දැන් මොන මිනිස්සු හැටියට අපේ කවුරුත් බෙදීමක් තියෙනවා ස්ත්‍රී පුරුෂ කියලා බෙදෙනවා ඊළඟට ගුණ වශයෙන් බෙදෙනවා කුසීල සීලවන්ත කියලා තවත් ගුණ වශයෙන් බෙදෙනවා ආර්ය සුපජ්ජන කියලා තවත් ගුණ වශයෙන් බෙදෙනවා මාර්ගඵලාභීන් කියලා සාධ ගුණ වශයෙන් බෙදෙන බුදු පසේ බුදු මහ රහස්‍ය. එතකොට කුද්දල වෙනස්කමක් නැහැ. කුද්දල වෙනස්කමක් තියෙනවා. බොරුවක් නෙවෙයි. ඇත්ත නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ නමකට පුද පූජා කළ ස්වන්දනාමාන කළ සිටි පිළිවෙලනේ උන්වහන්සේගේ පරිවිරිත දේහිඟු ආනන්ද විභාග කරනු සිදු වෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට රහතන් වහන්සේ නමකට කලකන සැලකිල්ලේ කර්ම විපාක වෙනස් නැහැ. එහෙම සත්‍ය පුද්ගලෙ ඉන්නවද? සත්‍ය පුද්ගලෙ ඉන්නවද? සත්‍ය පුද්ගල නැහැ කියලා තමයි මම කියන්නේ නැහැ කිසිසේ. මේක සම්මුතියක්. දැන් අපි කටවචනේ කියන්න පුරුදු වෙලා තියෙනවා සත්‍යයේ පුද්ගලෙ නෑ නෑ නෑ ඒ කටවචන කියන්නේ පුරුදු වෙච්ච එකක්. සත්‍ය වශයෙන් අත්ෝ සත්‍ය පුද්ගලයේ ප්‍රවස්ම කියන මත තමයි කර්ම රැස් වෙන්නේ. දැන් මෞපියන් කලකුව දරුවෝ මා දරුවන් පිළිසිදු වෙන්නේ. එතකොට මෞපිය දරුවෝ කියලා බෙදීමක් තියෙනවා. විනයෙන් වෙනසක් තියෙනවා. එතකොට මේ ඔක්කොම කර්ම විපාකයන්ගේ ප්‍රවස්ම සම්පූර්ණව තිබෙන සත්‍ය බුද්ධ ස්වરૂපියවත්. නමුත් මේක ඉක්මවා යන්න පුළුවන්. මේක ඉක්මවා යන්න පුළුවන්. ඒක පරමාර්ථය. පරමාර්ථයේ හේතුඵල හැටියට දකින්න මිස අපි ඕක බෙද බෙද බලන්නේ නැහැ. ඒක කේස් විදිහට ගත්තොත් සත්‍ය බුද්ධ කතාව අපිට පවත්වන්න පුළුවන්. නමුත් හේතුඵල ධර්ම විදිහට බෙද බෙද බැලීමේදී අපි බලන සත්පුද්ගල අදහස් නෙමෙයි. හේතුඵල කියන දෙකක අදහස්. තවත් හැටියට. දැන් ඔන්න දැන් අපිට පේනවා මිනිස්සු ජීවත් වෙනවා. ඊළඟට අපිට පේනවා මේ ජීවත් වෙන මිනිස්සු මරණයට පත් වෙනවා. එතකොට අපි මොකක්ද කියන්නේ? එයා මැරෙනවා. මේක සම්මුතියෙන් කරන කතාවක්. දැන් ඊට පස්සේ අහනවා අපි එයා ඒක පිළිගන්නවා. දැන් අපි ආන්නේ මොනවද? සම්පූර්ණ ඒකකයක් හැටියට හිතලා නෙමෙයි. සංකර පුද්ගලයෙකුගේ බව භවයෙන් භවයට ගමනක් යනවා කියන අදහසක් තමයි අපිට හිතෙන්නේ. අපි ඊයදන් තමයි මේක අහන්නේ. ඒක නරනවා. එයා ඉපදුනා. අපි කියන පිළිතුරක් ලැබෙනවා. ඔව්. යන්න පස්සෙන් කියනවා. ඒ පුදුමේ මේක කිනාවද? වෙන කෙනෙක්ද කියලා ඔන්න දැන් ඉතින් අවුලක් හටගන්නවා. ඔන්න අවුලක් හටගන්නවා. ඊළඟ කෙනෙක් කියනවා නෑ යන්නේ නෙමෙයි. එහෙනම් වෙන කවුද? වෙන කෙනෙක් නෙමෙයි. එහෙනම් මොකද්ද? ඔන්න දැන් ඉතින් ප්‍රශ්නේ වාදයක් බවක් පස්සේ. ඊළඟ ජීවිතවලදී බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිමින් බලන්න නෙමෙයි. දැන් අමුති බැලීමේදී උන්වහන්සේගෙන් අහනවා ආනන්ද හඳුරනවා කියනවා කීපවතා භාග්‍යතුන්ට අසවා කියනවා නේද? එයා හිතුනේ ඒක. ඉතින් කියනවා යා මෙන්න යම් කිසි දෙයක් වන්නා. එයා අනාගාමී වෙලා බබලෝ වන්නා. එයා සකදාගාමී වෙන අසවා කියන දේ වන්නා. ඒක නිදි විස්තර කරනවා. එතකොට මේ විවාහාරයේ කතාව. නම් චතුරාර්යසත්‍ය දර්ශනයකට ඒක අවබෝධ කරගැනීමේදී ඒ කතාව ඉක්මවන්න ඕනේ. ඒ කොහොමද? දැන් අපිට පේන මේ ජීවත් වෙලා ඉන්න ලෝකයේ ජරාවට, මරණයට, ශෝකයට, දුකට, දුන්නට පත් වෙන ජීවිත ප්‍රවර්තන කරුණු තියෙනවා. අපිට තේරෙනවා. දැන් මේක කුමක ඵලයක්ද? මේක ඵලයක්. දැන් අපි බාහිර යනවා. අපි මේ කවුරුත් ඉපදිච්ච අපි කවුරුත් වාස්තයන මේක වළක්වන්න පුළුවන් අපනේ මෙතන ඉන්නවා නෑ අත උසලා කාටවත් කියන්න පුළුවන් මම නම් වාස්ත කියන්නේ නෑ මට සාහිතයි කියලා පුළුවන් කවුරුත් ඉන්නවා නෑ කිසි කෙනෙක් නෑ මම නම් මැරෙන්නේ නෑ කියලා කියන ඕන කෙනෙක් මෙතන ඉන්නවා නෑ මට නම් ඔය සෝක පරිදි දුක් දුන්නත් හොතු නැත කියලා කියන කෙනෙක් ඉන්නවා නෑ. එහෙනම් අපි කාට ජරා මරණය ශෝකය නැලපී දුක් විඳින දුන්නස් විඳින මේ ඔක්කොම පොදු දේවල්. මේ ඔක්කොම ඵලයක්. කුමක ඵලයක්ද? කුමක් නිවන අපට ලැබුණේ? ඉපදීම නිසා. ඉපදීම නිසා ලැබෙන ඕන දැන් මේක ඵල පිළිවෙලකින් උදාහරණයක්. දැන් මෙතනදී සම්ප්‍රසාරක් පුද්ගල කතාවක් නැතුව දැන් මොකද බලන්නේ දුක පවතින ක්‍රමයක් හැටියට විමසන යුතු බලන විදිය. දැන් මොකද ජරාවට මරණයෙන් පස්සේ හේතු වෙන මොකක්ද මේ ඇයි මේ හරියන්නේ? මේක සංකතයක් නිසා. සංකතේ හේතුඵල ධර්මයෙන් හටගත්තු දෙයක් නිසා. අනිත්‍යද නැති එක. අනිත්‍ය දෙයට ලක්ෂණ මොකක්ද? පත ගැනීම පේනවා. වැසීම පේනවා. වෙනස් වෙන ප්‍රවෘත්තිම පේනවා. මේ ලක්ෂණ නිසා මේ අපිට පාලනය කරන්න බැහැ. මොනම ක්‍රමයක මේ වෙනස් ක්‍රියාව පාලනය කරන්න බැහැ. මේ සිදුවන තුරුම උපත තිබීම නිසා ඔන්න ඊළඟට තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තියෙන මෙතන. ඒ ධර්මයේ පිළිකරන පමණයි තමයි තියෙන්නේ. මේක තේරුම් ගන්න. උන්වහන්සේ වදාලා මේ උපත නිකන් තිබිච්ච එකක් නෙවෙයි. මේක දෙවි මාපියක් නෙවෙයි. මේක සමාජ කැමැත්තට සිදුවෙච්ච එකක් නෙවෙයි. මේක ඉබේ හටගත්තු එකක් නෙවෙයි. ඉපදීම නැතිදී සිදුවුනේ මොකක් නිසා කොහොමද කරන්නේ දැන් උපදීම නම් හේතුව නිසා ජරා මරණ ස්වરૂප පරිදි දුක් දුන්නා කියන ඵලයක් අපිට දැක්වෙනවා එතකොට මේ ජරා මරණ දුක පරිදේ දුක් දෝමන කියන ඵලයේ තියෙන්නේ ඉපදීම නැති හේතුව නිසා. ඒක තේරෙනවද? තේරෙනවා. එතකොට මේ ඉපදීම නැති දේ ඵලය කුමක ඵලයක්ද? bro boundary boundary is different boundary means something oh karma vipaka කර්ම විපාක සකස් වීමකින් තමයි උපත දැන් කාම ලෝකයේ ඉපදීම මේක කර්ම විපාක සකස් වුණා නම් කොහෙද ඉපදුවා? කාම රූප ලෝකයේ විපාක විදීම මේක කර්ම විපාක සකස් වුණා නම් උපදින්නේ රූප ලෝකයේ අරූප ලෝකයේ විපාක විදීම මේක කර්ම විපාක සකස් වුණා නම් උපදින්නේ අරූප ලෝකයේ නිර්වේදකින් දුක් විඳින යුතු විපාක කියන කර්මකාර සකස් වුණාම මොකද වෙන්නේ? නිර්වේද. තිරිසන් යෝනියේ උපදිනා දුක් විඳින විපාක සකස් වුණාම මොකද වෙන්නේ? තිරිසන් යෝනියේ. പ്രേත ලෝකේ දුක් විඳින විපාක සකස් වුණාම මොකද වෙන්නේ? പ്രേත ලෝක. එහෙමනම් මේ පැවැත් මේ වැඩිපුර බල තියෙන්නේ මොන පැත්තද? කාර්මයේ. තේරුණාද? කරණේ බැහැර ක්‍රියාවලියක් මෙතන තියෙනවා නම් කවුරුත් කෙනෙකුට ඕන තරම් අවස්ථාවක් තියෙනවා. පැනලා යන්න. නිදෙන්න. නමුත් මේ හේතු කියන දැන් ඵලය වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි කර්ම විපාකයේ සකස් වෙන දෙවිය අයින් කිරීම. ඒක කරොත් හරියි. ඒක කරන සමය අපි මේ පටන් ගන්න හදන්නේ. කර්මේශාන්ත සකස් වෙන විදිය අයින් කරන්න ඕනේ. ඒක අයින් කරන්න නම් ඒ කර්මේශාන්ත සකස් වෙන්න හේතු වෙච්ච කාරණා ඉන්නේ. දැන් තේරුම් ගන්න ඕන අනිතරම නෝනින් ආවෝද කරගන්න තියෙන වැඩ පිළිවෙලක් නේ. ඔන්න දැන් අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ. කර්ම විපාකයක්. කාම භවයේ මේ කාම භවය. කාම භවයේ තමයි මේ අපේ උපත සිදු වෙලා තියෙන්නේ. කාම භවයකට වමනා විදිහට හිත සකස් වුණේ නැත්නම් අපි මේ ලෝකෙ උපදින්නේ නැහැ. තේරුණාද කියන්නේ? කාම භවයේ හිත සකස් වුණේ නැත්නම් අපි මනුස්ස ලෝකෙ උපදින්නේ නැහැ. අනිත් එක නිකනක් නෙමෙයි. සැප දුක තියෙන දෙකම විඳින පිළිවෙලටයි අපේ සමාජ සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා විහිළුපත්. අපි සැප දුක විඳින පිළිවෙලට සමාජ සකස් වෙනා කාලවලට මෙහි ඒක කොයි දෙවියෝස්දී. එතකොට පේනවාද කර්මෝපාත සකස් වීමෙන් තමයි උපත ලබා ගන්න. දැන් මෙතන සත්‍ය කතාවක් සුද්ධ කරනවා නේද? දැන් මොකද හොඳට බලන්න. කර්ම විපාක සකස් වීම කියන්නේ භවය කියලා කියන්නේ ඵලය. දැන් භවයේ හේතුව උපතක් සඳහා. ඒ නමුත් ඒ හේතුව කියලා කියන්නේ තව දෙයක් ඵලය. මොකේද ඒ ඵලය? උපාදානයේ ඵලය භවයේ ඔව් දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඉන්නවා. දැන් දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඉන්නවා කියන්නේ හතර ක්‍රමයකට උනාසු පෙන්නවා. හිතේ හතර ක්‍රමයකට දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඉන්නවා. එකක් තමයි මම මාගේ මතයි කියලා දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒක තමයි අස්තවාදෝ සමාදානය. මේක හරි පුදුම එකක්. මම මේ මාධ්‍යයෙන් අදහස් තියෙන අපි ඇට මිනිසුන් සමාහාරය. අපි මේ මම නෑ මම නෑ කියලා දවස්ම මෙතුළුව මේකේ මම නැති වෙන්නේ ඒක අවබෝධ වෙන්න ඕන. අවබෝධයන් තුලින්මයි ලැබෙන්නේ. ඒ නිසා අවබෝධ වෙන්න නිසා ඒක පාටම මම නැති වෙන්නේ. අවබෝධ වෙන්න ඕන. මම නැතුණු මම ගෙදර ගිහිල්ලා හරි වැඩි මම ගෙදර යන්න ඕනේ. එහෙම නෙමෙයි. පළවෙනි පස්සේ එකපාරට කියන්නේ. ඉතින් මේ උපාදානයි මමයි මාගේ මමයි කියලා දෙවියන් ග්‍රහණය කරගෙන ඉන්න පැත්තට එක පැත්තකින් අදහස් හා මතවාද දෙවියන් ග්‍රහණය කරගෙන ඉන්නවා දිට්ඨි උපාදානයි. අදම් මතවාද දැන් ගමන්නේ කරගෙන අපි එළියට කැමති. අනාගතයේ මෙන්න මේවට නම් අපි ඇල්ල තියෙනවා. ඊළඟට සීලබ්බත උපාදාන. ඒ කියන්නේ නොයෙක් ක්‍රම ජීවිතයක පවත්වනවා. නොයෙක් ක්‍රම පුරුදු කරනවා. සීල ප්‍රතිශතිය. ඊළඟ කාම උපාදාන. කාම කියන කීවේ ඕ ස්වාමී භාර්යා දූ දරුවෝ යාළුවෝ මිත්‍රයෝ ඉදකටන් මේ දුර වස්තුති හරක බාන කන කරා එක මිල මුද මේ කියන්නේ කාම. දැනුගත්තා මේ ඔක්කොම කාමයි. මේ ඔක්කොම අපි දැඩිව අල්ල වෙන්නේ. ඒ කියන්නේ හේතුව තියෙනකම් ඵලය තියෙනවා. හේතුව අයින් කරනකම් ඵලය අයින් වෙන්නේ නැහැ. ඵලය නැති වෙන්නේ නැහැ. මේ වගේ අපි මමේ මාගේ මතයි කියන තමන්ගේම ලෝකය ගොඩනැගුණේ කුමක් නිසාද? ඒක ඵලය. ඒක හේතුවක් නම් අනිවාර්ය සකස් වෙන්නේ. ඒ හේතුව කියලා කියන්නේ ඵලය. මොකක්ද? තණ්හාව නැමැති හේතුවේ ඵලය. තණ්හාව නැමැති හේතුවේ ඵලය. තණ්හාව තණ්හා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන විදියට දෙකකට බෙදලා තියෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ඔව්. ස්පර්ශ තණ්හා, සීල තණ්හා කියන තණ්හා හය ආකාරයේ ඊළඟට පෙන්නන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. තණ්හා කියන්නේ අලෝක කිරීම. අලෝක කිරීම බුදුරජාණන් වහන්සේ පෙන්නන හෝම බව. ඇලුම් කිරීම කියන දේ කුමකට සකස් කරලා ඉන්නේ? උනාන භාවය. ආ නැවත භාවයක් නැගී දීදී කොයි කියන්නේ? සංනාව තුල. සංනාවෙන් තමයි අල්ලගන්නේ අල්ලගත්ත දේ තමයි කාමීභාවයට සකස් වෙන්නේ. සංනාව තිබුණේ නැත්නම් නැවත භාවයක් ඇති කරලා දෙන්න ශක්තියක් දුකක් තිබෙන්නේ නැහැ. ඒක සංඥාව තමයි කියන්නේ බලයක් ඇති කරලා දෙන්න ශක්තිය. ඒකත් එක තමයි මේ විතරට මේ හේතුව නිසා උපාදාන පරිවේශය සකස් වෙනවා උපාදානය සකස් වෙනකොට පරිවිපාක සකස් වෙනවා මේ දෙන්නේ මොනින් පෙන්නනද මේ හැම මොහොතකම සිදුවෙන දෙයක් හරියට පටිච්චසමුප්පාදේ තේරුම් ගත්තොත් තේරෙන්නේ අපි මේ භවයේ ඉරවිලාගේ ඉරවිල්ල මොනවද කියන්නේ. ඉතින් මේ සංඥාවේ ලක්ෂණය මොකද්ද? සත්‍ය සත්‍යව විනාශි. යන්නේ සිටි ගන්නවා. දැනෙන්නේ පිළිගන්නවා. දුක් දුක් විඳිනකොට මේක ප්‍රතික්ෂේප කරනවා නම් එහෙනම් දැන් ජීවේ උත්තරක්ෂේ දුක් විඳිනවා නෑ ඒගොල්ලෝ ඒකට ඒ ජීවිතය ඇල්ලෙන්නේ ප්‍රේතවලට මොනවා දුක් විඳිනවා ඇල්ලෙන්නේ නෑ ප්‍රේතාත්මික කරනවා පිරිසල්ලෝක කොච්චර දුක් විඳිනවද නමුත් ඇල්ලා කරනවා තණ්හාව ආදී දුක් විඳිනවා දුක නැති සංසාරය වෙන්නේ. අවබෝධයෙන් තමයි දන්නවා කියන්නේ. දුක් නිමේ කියන්නේ. ඒක අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඒක ප්‍රඥාවෙන් නිවෙන්නේ. ඒක නුයි කියන්නේ. ඉතින් මේ සංඥාව කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ වස්තුවන්නේ කියලා. රූප වේදනා සංඥා සංකාර කියන හතරම වෙනනේ පොළොව පොළොවේ වස්තුවෙන් කියනවා මේ දස්වන බැදී උනස් වෙන්නේ ඊට වගේ. ඒකෙන් මේ ඔක්කොම මේක තුනක් තමයි. ජීවිතය කියන්නේ. ද වතුර නැත්නම් ගස්වල සැරෙන්නේ වතුර ඕන. මේ වගේ තමයි මේ ජීවිතයේ ජීවිතයේ දිගට දිගට දිගට දිගට හැදගෙන යන්නේ වැටෙන වතුර පාර තමයි තණ්හාව කියන්නේ. අපිට පුළුවන් මේ තණ්හාව සංවර නමුත් තණ්හා ප්‍රහාණය කිරීම සම්පූර්ණයෙන්ම නවතින්නේ ප්‍රඥාව. නුවණ හරියට පාවිච්චි කරන කෙනෙක් පමණයි මේකෙන් ගැලවෙන්නේ. නැත්තම් ගැලවෙන්නේ අමා. නමුත් කියන විදිහමනේ මුලාවේ. එතන නුවණ වෙන්නවා සංහාර ඇති වෙන තැන. සාපෝපනේසා සංහා අත් උපද්දමාන උපද්ද. හත් නීතමාන නීත. මේ සංහාව කොහෙද උපදින්නේ? මේ සංහාව කොහෙද හිදාගන්නේ? අදිසිය. යම් ලෝකයේ සියලුම සාපරූපා එත්තේ සාපන්නා උපද්දමාන මේ ලෝකයේ ප්‍රිය වූ මිනි යම් සංස්කෘතිය. එතන තමයි තමයි. දැන් වේරු සමසමින් ගත්තොත් ඉස්සල්ලාම තමයි මිනි ප්‍රිය මොකක්ද? සමාව. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා ඇස සමාන ප්‍රියදී පළවෙනි ඇස කන නාසය ජීව කාය හිත. ඕක තමයි සමානත්වයේ පවරන්නේ. එතකොට සංනාව පදිංචිලයි කොයි මේ සමාධි ජීවිතය තුළ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක කරගෙන මොකද ඇස ඉතරක් නිවීම ප්‍රේරණා ඇතින් දකින්න රූපය තුළ සැප විඳින ලබා දෙනවනේ ඒ රූපය සමස්ත ක්‍රියයි. කනින්නම් සම්පූර්ණ සැප විඳින ලබා දෙනවනේ මේ සාධය සමස්ත ක්‍රියයි. නාසයෙන් දැනෙන ගඳ තුනේ සැප විඳින ලබා දෙනවනේ මේක ක්‍රියයි. දිවෙන් රසයෙන් සැප විඳින ලබා දෙනවනේ මේක ක්‍රියයි. පායට දැනෙන ඇතිවීම සැප විඳින ලබා දෙනවනේ මේක ක්‍රියයි. සිතින් මේ ගැන හිතනකොට සම්බන්ධයක් ලබාගෙන මේ හිතන්නේ නැහැ. ඒකත් නෑ. ඔන්න ලොකු මොකදන්නේ මේ සංහාව දැන් වේ. දැන් හිත හොඳ සකස් වෙලා තියෙන මේ බව. බව ගන්න ගන්න සකස් වෙලා තියෙනවා. දැන් මම කොච්චර ප්‍රාර්ථනා කරනවද අනේ මට නම් ලබනවා කියලා නෝකදී ඉන්න පුළුවන්. මම නම් කැමති නෑ සතර අපායන් කියලා හිතාගෙන ඉඳන් නොයා ඉන්න පුළුවන්. බෑ. ඒ හේතුව නැති කරන්න ඵලය නැති කරන්න බෑ. දැන් අපි හැමතිස්සෙම පුද්ගල දෘෂ්ටියකින් බලන්න පුරුදු වෙන නිසා අපිට හිතෙන්නේ මේ සමේ කෙනෙකුගේ කැමැත්තෙන් අපිට ඕනෑම දේ කරන්න මේක කර්මයේ හේතුඵල පිළිවෙල හැටියටම තේරුම් ගන්න ඕනේ. දැන් අපි කියන්නේ දැන් අපි අපි කරන්නේ දැන් මෙතන ඉන්න කවුරුත් කැමති මාර්ගඵල ලබන්න කැමති අනේ මම හරි කැමති මාර්ගඵල ලබන්න කියලා අපි තේරෙන්නේ ලැබෙන්නේ ඒක ඇයි ලැබෙන්නේ ආ මේ හේතුව සකාලික කියන හේතුව තියෙනකම් ප්‍රඥා නිසි තමයි සකාලික කියන හේතුව අපේ හිතේ නැමුණා අපි මාර්ගයටපත් වෙනවා. ඵලයටපත් වෙනවා. ඒක වෙනස් කරන්න බෑ. හරිද පුළුවන්. එතකොට ඒක අයින් කරන්න නම් මොකද කරන්න තියෙන්නේ? නිතු රෝමනායන පිළිවෙලේ ප්‍රඥාව අපේ ජීවිතේ ප්‍රතිවර්ධනය කරගන්න ඕන ස්ථානයන්නේ. එතකොට අපි කැමති වුණා අකමැති වුණා මාර්ගඵල ලැබෙනවා. මාර්ගඵලවත් පස්සේ කැමති වුණා අකමැති වුණා. බුදුරජාණන් වහන්සේ බලන කොට කරුණාවන්ත කියලා පුදුමාකාර උපමාවක් දෙකක් වෙනවා. ඔන්න කිසිලියක් වෙනවා. මේ කිසි විස්තර වලට ආවා. හැබැයි මේ කිසි රසින්නේ මේ කිසිලියේ ඒවා මේවා අවුලන් කතා ඇවිදගෙන කිසිලි. විස්තර කියවන්නේ බලාගෙන යන නගම. හැබැයි කිසි ප්‍රාර්ථනා කරනවා මේ විස්තර අසවල් දවස් වල හොඳ මෝරණ අසවල් දවසේ පැටව පැමිණීවා පැටි වෙයි ඉතින් මේ අමත පතනවා මේ මම දැන් විතර හොඳට මෝරලා මේ විතර වලින් සකස් කරන්නේ වාස්තු එන්නේ ඇයි හාවිතියේ කියනවා ඒක ඉතිරි විතර ගන්නවා හැබැයි ඒකට කිසිම අදහසක් නැහැ පැටව ගන්න නමුත් මේ කිසිම මොදෙලක සකස් විතර වාස්තු මේ පිළිතර රැකීමේ ක්‍රියාව මේ කිසිම කරනවා. කිසිලි කැමති වුණා අකමැති වුණා මොකද වෙන්නේ? සතරවෙනි වෙලාව. උන්නම් තවම අපෙන්නේ. ධර්මවල මේ අපි පැටි කියන්නේ. අර මේ ගන්න බාසුන් නැහැට අපි පැටේ දී ගන්නකොට මගේ මේ යක්තු කැටේ ඉක්මනින් ගෙවේ වාහනේ ඉතාලේ ඇතුළුවට හරියනවා. නැහැ. ඇතුළතේ දාන්න කියලා දෙන්නකොට ඇතු ගෑවෙන්නේ නැහැ. ඒකට දානවා. සතුටුකෙටි දෙවිලා. අන්න ඒ වගේ කියලා කියනවා මේ ප්‍රාර්ථනා ධර්ම භෝගයේදී බලේ මොනවා මුත්‍ර පැහැදිලිද? ප්‍රාර්ථනාවෙන් ධර්ම භෝගය වෙන්නේ නැහැ. කලේ දෙයක් තියෙනවා. ඒ කලේ කලේ ඒක කිරීමෙන් තමයි ධර්ම අවබෝධය වෙන්නේ. ප්‍රාර්ථනාවෙන් ධර්ම අවබෝධය වෙනවා නම් අපිට උදේ හවස ප්‍රාර්ථනා කරගෙන කියන ඉවරයි. දැන් බුදු බව මම කියන ප්‍රාර්ථනාවෙන් බුද්ධත් කියලා කියන්නේ. ප්‍රාර්ථනා කරන්නේ නැතුව කෙනෙක් බුද්ධ කාරක ධර්ම ප්‍රදාන කියන විතර වෙන්නේ. බුදු දෙනවා. උදේ හවස දී හවස මල් මලම පූජානක අනේ මට මේ බුදු වෙන ලැබේවත් ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා යා බුදු වෙන්නේ නැහැ. ඒකට වුණා කරන දේවල් නෑ කරන්න ඕනේ. ඒක ඕනම දෙයක ලක්ෂණය නෙමෙයි. ව්‍යාපාරයක් පුරවන්න ප්‍රාර්ථනාවෙන් දිනුවා. අධ්‍යාපනයක් විභාගයක් කරන ප්‍රාර්ථනාවෙන් පාස් වෙනවා. බැරි. ඉතින් මේව සාමාන්‍ය ජීවිතයේ බැරි යනවා. ධර්මාවබෝධ කිරීමේදී මෙච්චර ගාම්භීර විදිහට ප්‍රාර්ථනා කරගන්න ඕනේ. නිරුද්ධ මහන්සිය කැපවීම ඕනේ. ඉතින් කොන්නෝසි පෙන්නවා මොකද හේතුව දැන් අපේ ඉන්නේ අන්නාව මේක දේශේ නැති දෙයක් නෙමෙයි. මේ සංඥාව කියන දුක් විඳ නැති කරන අපි සංසාර විඳලා තියෙන දුක් ප්‍රවාහය නෙමෙයි. අපිට නැති වෙනවා. සංසාර පැතිරෙන මේ ජීවිතය තුළ මේ සිත්වල විඳපු දුක් වේදනා වචනවලින් අරවන්න පුළුවන් නම් කියන්නේ කොහොමද? කායි කාලී සිත්වල ඇතිවෙන දුක් වේදනා. මේ ජීවිතයේ ජීවිතයේ සිත්තන සිත්තවීම, එපා වීම, ජීවන කෙනෙකුට සිදු වෙනවා. කලකිරීම ඉවරන කෙනෙකුට සිදු වෙනවා. බොහොම සිදු. එකම වෙලදී මේවා කටින් කියලා තියෙන විතර. ඉතින් ජීවිතේ දුක් විඳලා සංඥා නැති කරන්න පුළුවන් නම් බොහොම ලේසියි. දුක් විඳලා සංඥා නැති කරන්න බැහැ. අවබෝධ කරගන්න බලන්න කොච්චර බුදුරජාණන් වහන්සේගේ නුවණ කොච්චර පිළිතුරුද කියන්නේ. දැන් දුක් පිළ නැති කරන්න පුළුවන් කියලා නිදාගෙන ඉන්න නිසා තව කෙනෙක් ඉන්නවා. මුළු ජීවිත කාලයම දුක් විඳින්නක් ඉන්නවා ඉන්දියාවේ. මම දැකලා තියෙනවා මුළු ජීවිත කාලෙම සංකප්ප හිතේ ඉන්න අය. පොන්චිලා වගේ එකක් තියෙනවා. ඒකට එක පොට්ටයක් දාලා තියෙන ඒ පොට්ටුව දෙක අතලක් කියන්නේ සංකප්පෙ ඉන්නවා. ඒක අපු ඉඳලා ඉඳලා ඉන්න විදින එකට ඒක අපු මාර්ගවල අනිත් කියන්නේ. කොහොම හරි එකක් අපුලක් තමයි සම්පූර්ණ පොළොවක් එක තියෙන්නේ. මොකද හේතුව? යා හිතන්නේ ඒ විදින එකට දෙවි ශක්ති වෙලා යාව සංසාරේ මුදවයි කියන්නේ. ජීවිත කාලේම අසස් උස්සන්නේ නැහැ මොකද කියන්නේ. අයියෝ කරන්නේ මම මගේ අන්තිමට දකලා තියෙනවා. මේ මල් දහන ගිනි මල් දහන රස් වෙච්ච ගල් සලාවක් වල වටේට ගිනි ගොඩවල් ගහගෙන ඉන්නවා. ඇයි මේ දුක් දෙන්නේ? දුක් විඳලා දුකින් මිදෙන්න පුළුවන් කියලා හිතනවා. දුක් විඳලා නෙමෙයි දුකින් මිදෙන්නේ දුක අවබෝධ කරලා. ඉතින් මේ සංහාව කියන්නේ හේතුව ඵලය. මොකද තණ්හාව කියන්නේ විදී විදී විදීමක් කියන දේ තිබුණේ නැත්නම් තණ්හා කියලා දෙයක් තියෙන්නේ. ඒක තණ්හාව කියන්නේ ඉස්තර දෙයක් නෙවෙයි. තණ්හාව කියන්නේ ඉස්සර දෙයක් නෙවෙයි. ඒකේ හිතේ ඇති වෙන හිමීම. ඒක හිතේ සකස් කරගත්තු මායාවක්. ඒක එහෙම වුණේ නැත්නම් තණ්හාව පිළිදෙක කොහොමද? තණ්හාව ඉස්සර දෙයක් නෙවෙයි. තණ්හාව හිතනායක දෙයක්ුත් නෙවෙයි. තණ්හාව හිතනායක දෙයක් නෑ. තණ්හාව නැති කරගන්න හිත නැති වෙන එක. නේද? සංඥා විතරයි කියන්නේ නෙවෙයි. සංඥා විසින් බාහිරද? නමුත් දැන් අපිට මේ ඔක්කොම එකට පටන් ගන්න පටන් ගන්න හොයා ගන්න බැහැ. සංඥා විස්තර කියන්නේ සංඥාවේ කාර්යය. හැබැයි ඉතින් තමයි ඔක්කොම වෙන්නේ. ඉතින් මේ සංඥාව විදීමන ඵලයක්. මේක අපි තේරුම් ගන්න ඕනේ. අපේ ජීවිතේ තුන. අපේ ජීවිතේ තුලින් මේක අපි අවබෝධ කරගන්න ඕනේ. එම අවබෝධ කරගන්න පුළුවන් මේ සංඥා විදිහට. මොකද මේ සංඥාවේ ලාභය අපිට මිදෙන්න පුළුවන්. අපි මෙච්චර කල සංසාරේ දැවටි දැවටි දැවටි කියලා යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් වැඩ සිටියා නම් අපිට බොහෝ සුළු උත්සාහයකින් මේ සංඥාවෙ මිදෙන්න තිබුණා. නමුත් මේ අවස්ථාව අපි ගිහිුණා. නමුත් අපිට දැන් තියෙනවා ධර්මයේ පිළිසරණ. වෙන පිළිසරණක් අපිට නැහැ. තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව සංඥාවෙ මුදවන්න බෑ. Taman ධර්මයේ අනුගමනය කිරීම තුළින්ම තමයි වැඩෙන ලද ප්‍රඥාවෙන් සංඥාවෙන් මුදවන්න පුළුවන්. වෙන කෙනෙක්ට බෑ. ආ ළඟට ඇවිල්ලා කතා කරන මේ විදිහට මේ විදිහට කරගෙන යන්න. ආ දැන් අදිස්ථාන කරන්න. ආ ඊළඟට මම අදිස්ථාන කරන්න. දැන් ඉදෙනවා. කොහොම කරන්නද? ඒක දෙකකින් නෙමෙයි. නමුත් පුළුවන්. ඉතින් ඔන්න සංඥාව ඵලයක් වුණා වේදනාවයි. ඒකට වේදනාව තමයි ඒකට හේතුව. විදීම. දැන් විදීම කියන මට්ටමට එන්නට මම කලින් කියා දුන්නා. අපි සම්පූර්ණයෙන්ම ඉන්නේ විකෘති වෙච්ච මානසිකත්වයක් තුළ. මොකද මේ විකෘති වෙච්ච මානසිකත්වය කියලා කියන්නේ? අසුබදී අපි දකින්නේ සුබ අනිත්‍ය දේ අපි දකින්නේ නිත්‍ය හැටියට. දුක් දේ අපි දකින්නේ සැප හැටියට. ආත්මයෙන් තොර දේ අපි දකින්නේ ආත්මය කියන හැටියට. මේ තමයි විමුක්තිය කියන්නේ. උන්වහන්සේගේ පාස්කලේ විපල්ලාස. මේ පදනමක් තුළ තමයි අපි ඉන්නේ. අපි ඉන්න පදනම තුල තමයි මේ ඔක්කොම ජීවිතේ මේ දුක් දුන්න කිල ඔක්කොම පැනනන්නේ. ඒ පදනම නැත්නම් පැනනගින්නේ නැහැ. ඉතින් එක පැත්තකින් ගත්තොත් උන්න සංඥා විපර්යාසයකට අනුව මේ පහගේ මට අයිති වගේ. අපිට ඒකින් බෑරව මේ ත්‍රිලක්ෂණේ පේනවද බලන්න බැලුවා. ත්‍රිලක්ෂණේ නිදි අපිට පේනවා. මගේ මට අයිති සපයි සුබයි නීතියයි මේවා කොහොමද තේරෙන්නේ මේවා අයිති මොනවද අවිද්‍යාවට මේවා අයිති ඒ නිසා තමයි මේ දුර්ගමන ගොඩාක් මේ පිටපස්සෙන් ඉන්නේ ඉතින් මේ තුළ ඉඳලා අපි මොකද කරන්නේ අපිට සපක් ලැබෙනකොට ඊට පස්සේ හිතට මොකක්ද ඇති වෙන්නේ හිතට බොහොම මේ සතුට එනකොට අපි කැමති මේ සතුටින් මිදෙන්නද මේ සතුට තුළ ඉන්නද? මේ සතුට තුළ ඉන්නයි කියන්නේ. ඉතින් මේ ලෝකයේ මේ ලෝක දාස්සේ කවුරු දුක් විඳින්න කැමති නැහැ. හැමෝම දුක ප්‍රතික්ෂේප කරන උදවිය. සතුටක් ලබන්න කැමති. නමුත් කැමති කොච්චර සතුට ලබන්න කැමති වුණා මේක ඇතිවීමක් තියෙනවා. නෑ. මේක ඇතිවීමක් නැහැ. දැන් අපි කියමු දැන් අපි ඇහින් රූප බලලා කියනවා. පොඩි කාලේ ඉඳලා. දැන් ඉතින් රූප වල ඇති කියලා ඇතිවීමක් කියලා කියනවා. නෑ. කනින් ශබ්ද අහලා කියනවා. ඇතිවීමක් කියලා කියනවා. නොයේ ක්‍රමයට ව්‍යාකරණ කියන්නේ කාල කාල විලසින අනුභව කරලා කියනවා. ඇතිවීමක් කියලා කියනවා. ඇතිවක් නෑ නුයේ කියන්නේ හිතවල ඉඳලා තියෙන ඇතිවක් නෑ මේක කවුරුද ඇතින්නේ කවුරුද මේක යම් දවසක් ඇති වුණා නම් ඊදා අපි අවසන් කරනවා මේ එක්කම. මේක ඇති වෙන්නේ මේක මුහුදක් ඇති වෙන්නේ මේ අරමුණු හිතට එනකොට මේ අරමුණු ලෝක ජීවිතයේ පවත්වන එක ඇති වෙන්නේ වැඩ පිළිවෙල නෙවෙයි. අපිට එපා වෙනවා. චිත්ත වෙනවා. නමුත් ඊළඟ මොහොතේ ආයෙත් කියලා ඒකම අල්ල ගන්නවා. මේක තමයි හිතේ තියෙන ස්වභාවය. ඉතින් මේක අපි අවබෝධ කරගන්න මම කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වේදනාව විදීම සැප දුක උපේක්ෂා කියන බෙදෙනවා. දැන් දැන් දැන් මතක තියාගන්න සංනාව කියන කියන්නේ ආසාව ඇතිවීම කියලා කියන්නේ ඵලය. කුමක ඵලයක්ද? ඔව් විඳින්නේ ඵල. ඉතින් මේ වේදනාව තමයි හේතු වුණේ තණ්හාවට. එතකොට මේ හේතු, ඒ කියන්නේ වේදනාව ඵලය. කුමකද? ස්පර්ශයේ ඵලය. ඒ කියන්නේ මේ සබඳ වේදනා කියන තුන ස්පර්ශයේ ඵලය. මේ වේදනාව කියන්නේ බොහොම අනිත්‍ය දෙයක්. බොහොම අනිත්‍ය දෙයක්. වෙනස් වෙලා යන දෙයක්. උන්වහන්සේ මේකට උපමාවක් කියනවා මෙන්න දීගුණක් වගේ. දීගුණක් ඇති වෙනවා. වතුරකට තව වතුර බිඳුවක් වැටුණාම දීගුණක් ඇති වෙනවා. මේ වගේ කියලා තියෙනවා හිතට ඇති වෙන පිළිම. නමුත් අපිට මේක දෙනිට කාරණේ නෙමෙයි. අපිට ඒ වගේ දීගුණක් වගේ වේදනාවක් පිළිබඳව නෑ අපිට පිළිලා තියෙනවා. මම මම දුක්ඛිතයි. මම තමයි ඔක්කොම. ඉතින් ඒ පිළිවෙලක තමයි අපි ජීවිතේ දිහා බලන්න පටන් ගත්ත නිසා අපි අපිට හැමතිස්සෙම මම නැතුව මේව බලන්න විදිහක් නෑ. ඒ හැමතිස්සෙම මමත් එක්කම මේව බලන්න අපි පුරුදු වුණේ. දැන් අපි මම ඉස්සරව මේව බලන්න පුරුදු වෙලා නෑ. හිත දන්නේ නෑ. අපි දන්නේ නැහැ කරන්නේ. ඉතින් බමුණන් තොරව බලන එක මේක ලේසි නෑ. නමුත් පුළුවන්. දැන් හොඳ සතියක් තිබුණොත් හොඳ නොවනක් තිබුණොත් මේ ස්පර්ශයක් නිසා වේදනාව ඇති වෙනවා. ස්පර්ශයේ වෙනස් වීම වේදනාව වෙනස් වෙනවා හොඳට බලන්න පුළුවන්. හොඳට ඔය හිතන සිතිවිලි දිහා බලන්න. හොඳට තේරෙනවා සිතිවිලි වල සැප දුක උපේක්ෂා ඇතිගෙන යනවා. ඒ ඔක්කොම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඇතිවෙන්නේ. නමුත් අපි සිතිවිලි වල තුලත් මම මානසික කියලා ජීවත් වෙන්න පුරුදු වෙලා නෙමෙයි. දැන් සුදර සිවිල් ලංකාවම අපි හිතෙන් කතා කරගෙන හිතෙන් පෝෂණය කරගෙන හිතෙන් හදාගෙන ඉන්නේ. අපි හිතෙන් හදාගෙන හිතෙන් මවම වෙන්නේ. ඉතින් වද දෙන කාරණා නම් මොකද ඊට පස්සේ ඉතින් අපි ඊට පස්සේ පැනඩෝල් කරනවා. හිතට වද දෙන කාරණා. මොකද ඒක? හිතින් ජීවත් වෙන්න ඒක පුරුදු වෙනවා පුරුදු වෙනවා පුරුදු වෙනවා. නමුත් මේක හේතුඵල හැටියට බලන්න පුරුදු වීම කරන්න පුළුවන්. දැන් අපිට සාමාන්‍ය ඉස්සල තියෙනවා විශාල බයක්. තියෙනවා බයක්. මේ බය කියන්නේ මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ නොවීම නිසාමයි. අපේ ජීවිතයේ යථාර්ථය අවබෝධ වුණා නම් මේ හිතේ තියෙන මේ බය නැතුව යනවා. දැන් හිතට අරමුණක් ආවම අපි පුරුදු වෙනා කියන්නේ මේ අරමුණ තුළ ජීවත් වෙන්න. දැන් අපි කියමු ඔන්න අපිට රාත්‍රී කාලයක ඔන්න හොල්මන් කතාවක් මතක් වෙනවා. මොකක්ද හිතේ තියෙන්නේ? බය. මේ බය එන්නේ ඇයි? අපි ඒක තුල ඉන්න හදනවා. මේ පොල්කම් කතාව තුළ අපි ජීවත් වෙනවා. ඒකවල මොකද වෙන්නේ? හිතට බයක්. අපි හිතට පහළ වෙච්ච සිතිවිල්ල දිහා බැලුවොත් ආ හිතට සිතිවිල්ලක් පහළ වුණා. මේ සිතිවිල්ල දැනගන්න ඉස්පර්ශය. මේ දැනගත්තු සිතිවිල්ල අනිත්‍යයක්. මේ දැනගත්ත එක මායාවක් අපි මේ ධර්මය තුලින් බලන පුරුදුන අර බයට මොකද වෙන්නේ? බලන්නේ එතකොට හිතේ තියෙන මොකද්ද? ඒකවල ධර්මයේ හිතේ තියෙන. ධර්මයේ බැලන්ස් කරන ආකාරයට තමයි හිතන්නේ. ඉතින් අපිට පුරුදු වෙලා තියෙන්න ඕනේ මේ හිත විනිවිද බලනවා කියන ඕක. විදර්ශනා කියන්නේ ඕක. ඉතින් මේ විඳීම සැප දුක් උපේක්ෂා කියන දේ හිතට දැනීම තනිකරම ස්පර්ශයක් නිසා වෙන එකක් කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි ඉතින් මේ ස්පර්ශය හිතට ඇති වෙන්නේ කර්ම සහිතව. අපි කියමු මේ ශරීරයේ තුවාල මොකද්ද ඇති වෙන වේදනාව? දුක් වේදනාවක් කියනවා. මොකද හේතුව? ඔව් දුක්ඛ ස්පර්ශය දුක පිණිස පවතින ස්පර්ශ ස්තිවීම නිසා. දුක පිණිස පවතින ස්පර්ශයේ අය අනේ වෙනස් වෙන දිනා මොකද වෙන්නේ? ඒ දුක නැතු යනවා. කියනවා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ස්පර්ශය කියන මම කිව්වේ මතක තියාගන්න කර්ම තුනක එකතුවක්. ස්පර්ශයේ කර්ම තුනක එකතුවක්. දැන් මම කිව්ව වේදනාව ඵලයක් කියලා. මොකේ ඵලයක්ද? ස්පර්ශයේ ඵලය. එතකොට වේදනාව ඒ කියන්නේ ඵලය හේතුවක් වෙනවා හේතුව ඵලයක් වෙනවා. ඉතින් දැන් මොන අපිට සබදුරු උපේක්ෂා වේදනාව දැනෙනවා කියන්නේ? දැන් මේ සබදුරු උපේක්ෂා වේදනාව දැනෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ හිත අරමුණත් එක්ක සම්බන්ධ වෙලා මේක වෙන්නේ කියලා. මොකද හේතුව මේ මේ දැනෙන අරමුණ වෙනස් වීමෙන් චේතනා වෙනස් වෙනවා. සමදුක් ප්‍රේක්ෂාකින් ගිය වෙනස් වෙනවා. එතකොට දැනෙන අරමුණ දැන් ඇහි රූපයක් නම් ඇහි රූපයයි නිසයි එකතු වුණා. ඕක තමයි ස්පර්ශය කියන්නේ. කනින් ශබ්දයක් අහනවා නම් කනයි ශබ්දයයි එකතු වුණා. ඕක තමයි ස්පර්ශය කියන්නේ. නාසයෙන් ගඳ සුවඳමග්‍රහණය කරනවා නාසය ගඳයි ස්පර්ශය එකතු වෙනවා. ඔක තමයි මේ නාසය ගඳ සුවඳයි දෙක එකතු වෙනවා තමයි ස්පර්ශය කියන්නේ. දිවෙන් රසය දැන ගන්නවා දිවයි රසයයි පිටයි එකතු වෙනවා. ඒක තමයි ස්පර්ශය කියන්නේ. කායයට දැනෙන දේක් දැනගන්න කයයි හැපීමයි හිතයි එකතු වෙනවා. ඒක තමයි ස්පර්ශය කියන්නේ. හිතට යමක් දැනගන්න ඕන නම් මනසයි, ඊගෙන සිතයි, සිටිවිල්ලකුයි ඒක දැනගන්න. මනෝ විඥානය එකතු වෙනවා. ඒක තමයි ස්පර්ශය කියන්නේ. එතකොට හිතට පිටිවිල්ලක් ආවා කියන්නේ කර්මෝතුමට එකතුවක්. මොකද්ද? සිතයි හිතට පිටිවිල්ලක් ආවා ඒක දැනගත්. දැනගත් එක මනෝවිඤ්ඤාණය. හිතයි පිටිවිල්ලයි දැන ගැනීමයි. කියන දේ එකතු වීමෙන් තමයි හිත ගැන දැනගන්නේ. මේ වගේ චිතල එන පිටිවිලි අපිට බෙදලා බෙදලා බලන්න පුළුවන් නම් අපේ හිත බොහොම ඉක්මනට පුළුවන් මේ ධර්මයට ඇතුළු කරගන්න. ඉතින් මේ එකතු වීම කියන එකත් නිකන් එකක් නෙමෙයි මේක ඵලයක්. කුමක ඵලයක්? ඔව්. ආයතන හයක් තිබීම නිසා එකතු වීම නැමැති ඵලයේ තිබෙන. ආයතන හයේ තිබෙන ඇස කන් නාසය ජීවය කාය හිත යම් මේකින් අපිට මේ ආයතන හය නැතිුණා මොකද මේ මේ ආයතන හය නැතිුණා මොකද ලෝකයෙන් විවාහය කරලා ඉතින් දුක ඉවරයි එතන. ජීවිතය ගැන කතා කරන කතාව ඉවරයි. මේ අයි මේ ඇසක් ඇහැ අරගෙන මොකද තියෙන්නේ? ලෝකයක් තියෙනවා. කන යොමු කරගෙන හොඳ ලෝකයක් ඇහෙනවා. නාසයේද නාසයෙන් తీර නිසා හොඳට දැනෙනවා ගන්න දිව නිසා රස. කාය නිසා පාද හිත නිසා සිතිවි. ඔන්න පස්සෙන් දුවනවා. හන්දේකට හැපෙන්නේ නැහැ. එච්චර. අනිත්‍ය හොඳට වැඩගන්න. දීවිලට ඇති වෙනවා. ඇති වෙනවා. අපි ඇස්සංග කරගන්න අපිට ආසාව ඇති වෙන්නේ නැත්නම් අපිට ඇස්සංග කරගත්ත පරිවර්තනය. හන්දේට ආසාව ඇති වෙන්නේ නැත්නම් බීරන්ත ආකාශය නැත්නම් කනට අනගත්තාම බීරන් පතෝ දී. නෑ ආසාවේ කියන එකක්. එයා මොනවා හරි මනෝමය වශයෙන් මවා ගන්නවා. මොකද හිතේ පදනම අලුත් යනවා. අර සංඥායි කොල්ලාසේ නැති වෙන්නේ නැහැ. අර මං කිය විකෘතියක් සිටී කියනවා කියලා. අසුභේ සුභ සංඥා අනිත්‍ය නිත්‍ය සංඥා දුකේ සප සංඥා අනාත්මී ආත්ම සංඥා මේක නැතු වෙන්නේ අපි ගමු ඉන්නවා මේ පොළවාසි ගැඩවිල්ල කියලා සත්තු జాතියක් නේ පණු අහක් තමයි පේනවා සංඥාවක් දෙවිලන්නේ ඒගොල්ලෝ මේ සංසාරේ පටිච්ච සමුප්පාද කියනවා ඒගොල්ලන් ඒකයි මේ ඇහැකන නැති වෙච්ච පමණින් සංඥාව නැති වෙනවා එහෙම නැති යනවා මේ ආයතන හයයි ආයතන හයම නැත්නම් සංඥා පවත්න්නේ කොහොමද? සංඥා වගේ ලෝකයක් තියෙනවා. නෑ. දැන් අපි කියන අසන්න සත්‍ය කියලා බබලුවක් තමයි. ඒ කියන්නේ මේක නීති වගේ එකක්. ඒක ආයතන ආය නැති වෙලා නෙමෙයි. දැන් අපිට නිින්ද ගියාම අපිට නිින්ද යනවා. අපේ නිින්ද යනත් අපි දන්නවා කොයි දින්නේ. මොකක්ද උනේ කියලා දන්නේ. සමහරට අපි ඇහැරලා බලනවා කොයිද කියලා. සමහරට අපිට පේන්නේ එහෙම වෙන්නේ නැහැ. අපි කොහේ හරි ගිහිල්ලා අලුත් තැනකට ගිහිල්ලා නිදා ගන්නවා. හදිසියෙම හැරෙනවා. අපිට හිතා ගන්න පුළුවන් කොයිද කියලා. අපි ටිකක් වෙලා හිතනවා මේ කොයිද කියලා. දැන් හරි අපි නිදාගත්ත පමණින් මේ ලෝකේ අපි නිවත් වෙනවා. අපි අවුරුදු 10000 විදාරයක් තියෙනවා නැගිට ගමන් ප්‍රශ්න ටික ආයෙ තියෙනවා ඒ නිසා ඒ වගේ එකක් තමයි වාසනාවේ සත්‍ය කියන්නේ ඉතින් මේ ආයතන හයක් තිබීම නිසා මොකද උනේ හිතයි බාහිර ලෝකයේ සම්බන්ධයක් හැදෙනවා මේ ආයතන හයම විදිච්ච එකක් තියෙනවා මොකක්ද නිවැරදි අරහත්වයේ න්‍යායන හයෙම මිදිලා. රහතන් වහන්සේට මේ ආයතනම හයෙම මිදිච්ච බව දැනගන්න පුළුවන්. ඇසෙනුත් මිදිලා, කනිනුත් මිදිලා, නාසයෙන්ුත් මිදිලා, දිවෙනුත් මිදිලා, කයෙනුත් මිදිලා, සිතෙනුත් මිදිලා. එහෙමනම් යා කාම ලෝකෙනුත් මිදිලා, රූප ලෝකෙනුත් මිදිලා, අරූප ලෝකෙනුත් මිදිලා, සියලු දුකින් මිදිලා. ඒ ඔක්කොම තියෙන්නේ ඒකෙන්නේ. එතනට යන්න තමයි මේ පාර හදාගන්න හදන්නේ අපි. අමාරුද? නමුත් අපි උත්සාහ කරමු. ලේසි නෑ මේ හිතේ මිදෙනවා කියන්නේ. මේ ආයතන හයෙන් මිදෙනවා කියන එක ලේසි නෑ. මිදෙනවා කියලා කියන්නේ නිකන් නෙමෙයි මිදිච්ච බව දන්නවා. දැන් අපි නිින්ද යනවා. මුකුත් දන්නේ නෑ. මිදීමක් නෙවෙයි. භාවනා කර කර ඉන්නකොට කය හරි ගන්න තියෙනවා හිතක් ගන්න තියෙනවා. මිදීමක් නෙවෙයි. මිදෙන්න දෙන්නේ ඒක නෙවෙයි. මිදෙනවා කියන්නේ ගන්නවා මිදිලා. ඒක උනස් වෙන්නන්නේ උදබින්දු යථාමිකෝ කරේ. මේ මෙලොව පතර තියෙන අතුරු බින්දුවක් වගේ. පදුම වාරියක් නලිප්පති. වතුරට ගෑවෙන මලක් වගේ කියලා. ඒවා මුනිනෝ මලිප්පති. ඒවා තමයි මුනිවරයා. කිසි දෙයක් හිතට ගන්නෙ නැහැ. සරිදා පිට සුතාම මුදේතුව. ආහපු දේවල්, අහන දේවල්, දකින්න දේවල්, ආදරණය කරන දේවල්, රස විඳින දේවල් හිතට දැනෙන සිටි මේ කිසිවක් හිතේ පිහිටන්නේ නැහැ. දැන් මේක බලන්න. දැන් මේ ඔක්කොම නිකන් අස්තු වදිනවා හිතට බලන මේකින් මේ ක්‍රමයෙන් ඉතින් අයින් වෙනවා එතකොට එයා අසකරණාවේකින් ශරීරයේ පිටකින් අයින් වෙනවා තේන්නා තේන්නා මේ ආයතන හය කියන්නේ කුහක ඵලයක් ඔව් ආයතන ඵලය කියන්නේ ඵලයක්. කුමකද? නාම රූපවල ඵලයක්. දැන් මොන මතක තියාගන්න රූප කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. රූප කියන එකේ තේරුම සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක් කියන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක ඇති ලක්ෂණය විනාශ වෙලා වෙනස්ලා යන්නේ. ස්පර්ශය කියන්නේ කොමකින් හටගත්තද? කර්ම රාශියක එකතු වෙච්ච අනිත්‍ය දෙයක්. දැන් නාම රූප මම විස්තර කරන්න හදන්නේ. රූප කිව්වේ සතර මහා ධාතුන් හටගත්තු දෙයක්. නාම කියන්නේ ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, මනස. කියන එක. මතක තියාගන්න. ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, මනසිකාව. දැන් මතක තියාගන්න මේ දැන් ස්පර්ශය දන්නවනේ මම කියවන ස්පර්ශය කියන්නේ ආයි රූපයක් නිසා එකතු වෙනවා. දැන් ස්පර්ශය කියන්නේ දැන් තේරෙනවා. විදීම කියන්නේ ස්පර්ශයේ නිසා හටගත්තු ස්වභාවය. හිතට දැනෙන එක. සංඥාව කියන්නේ හිතට දැනෙන දේ හඳුනා ගන්නවා. චේතනා කිවි කර්ම රැස් වෙන විදිහට හිත සකස් වෙනවා. මනස්කාරයේ හිතේ ක්‍රියාත්මක භාවය. එතකොට මේ මේ ටික පදනම් කරගෙන තමයි ඇස් කන නාසය දිව ශරීරයේ පිට පවතින. හනියනදී නාම රූප කියන ක්‍රියාකාරීත්වය පදනම් කරන් තියෙන්නේ. දැන් මතක තියාගන්න. දැන් අපි ආපහු ආපස්සට ගියේ. ඉතින් දැන් ස්පර්ශය ගැන කතා කරන්නේ. ස්පර්ශය ගැන කතා කරලා තමයි අපි ආයෙම උත්තර. නම් ආයෙ ස්පර්ශය ගැන අපි කතා කරන්නේ. ස්පර්ශය ගැන කතා කරන ඉස්සෙල් වේදනාව ගැන කතා කරනවා. දැන් ආයෙ වේදනාව ගැන කතා කරනවා. දැන් ආයෙ චේතනාව ගැන කතා කරනවා. එතකොට තේරෙනවා මේක තමයි පදනම. ඒ පදනමක් තුළ තමයි දැන් අත්ත වශයෙන්ම කිව්වොත් මේක එකතන කැරපෙන සුලියක් වගේ. මේ සිටේ ප්‍රවස්න එකතැනක කැරගෙන සුලියක් වගේ. දැන් අපි මේ නුවණින් තමයි මේව සම්මාදන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට සිටේ ප්‍රවස්න දකින්න කොච්චර නුවණක් උන්වහන්සේ පහළ වෙන්නේ. ඉතින් උන්වහන්සේ පෙන්නනවා නාම රූප නිසා ස්පර්ශය. නාම රූප නිසා ස්පර්ශය. මේ ස්පර්ශය න නාම රූප නිසා නාම රූපජ කණාය ආයතන හය කියන්නේ නාම රූප නිසා ඇතිවෙච්ච ඵලය. එතකොට මේ නාම රූප නැමති හේතු නිසා ආයතන ඵලයක් හඳුනනවා. එතකොට නාම කියන්නේ ඵලයක්. තුනම ඵලයක්. විඥානීය ඵලයක් ඔන්න අපෝ ආපෝ කරකිනවා ආය කරකිනවා විඥානයක් හටගන්න කරුණු දෙකක් ඕන චක්කුම් පටිච්ච රූපේ උපදින චක්කු විඥානය ඇහැතුලින් හිතක් හටගන්න නම් ඇහැ රූපේ ඕන නැත්නම් හිතක් හටගන්න ඇහැතුලින් කනතුලින් හිතක් හටගන්න නම් කනේ ශබ්දය ඕන නාසය තුලින් හිතක් හටගන්න නම් නාසයේ ගන්ධය ඕන දිය තුළින් හිතක් හට ගන්නා දිවය රසය යෝග. කය තුළින් හිතක් හට ගන්නා කය පහස යෝග. හිත තුළින් හිතක් හට ගන්නා හිතයි ස්ථිරී යෝග. අන්න විඥානයේ තනියම හට ගන්න එකක් නෙවෙයි. ඒවට තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා කියන්නේ. ඒ පාළුව වෙනවා අපිට කිම ඇහෙන් රූපය දැනගන්නවා. කනින් ශබ්දය දැනගන්නවා. නාසයෙන් ගස්තු දැනගන්නවා. දිවෙන් රසය දැනගන්නවා. කයින් පාස් දැනගන්නවා. හිතෙන් සිතින් දැනගන්නවා. විඥාන දැනගත්ත ගමන් මොකද වුනේ? මොකද්ද තියෙන්නේ විකාරය? දැනගත්ත කියන්නේ ආහාර රූපස්ත්‍ය දැනගත්ත කියන්නේ මොකක්ද? ඉස්සත් ඉස්සත් මේ එකම තැනක් කරගෙනවා කියලා තේරෙනවද? පුදුම දෙයක් මේක. බුදුරජාණන් වහන්සේ ඉස්සරහ ගැන බලන්න. පුදුම දෙයක් මේක. උනාට වෙන්නේ මේ හැම එකකම විස්තර විභාග කරනවා. මේක මේ ලෝක දහසුවේ වෙන කිසිම කෙනෙකුට හොයන්න පුළුවන් එකක් නෙවෙයි. තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. උන්වහන්සේ අවබෝධ කළා. ඉතින් උන්වහන්සේ වෙන දැන් මම විඥානික ප්‍රමාණය කිව්වා. ඒතර විඥානයේ සම්බද වෙන්නේ ස්පර්ශ ස්පර්ශ නිසා විදීම විදීම නිසා ඇඳීම චේතනාහලකේ ඒ නිසා ආයතන හය ආයතන නිසා ආයි ස්පර්ශ ස්පර්ශ නිසා විදීම චේතනාහලකේ උපත ඔන්න කරගෙන සුලියක් වගේ ඉතින් උන්වහන්සේ පෙන්නනවා විඥානය නිකන් ඉන්නේ කොහොමද කියන්නේ විඥානය ඇති වෙන්නේ මේ පටිච්චසමුප්පාද පිළිම සංඛාර පත්‍ය විඥාන. සංඛාරය. සංඛාරය කියන්නේ කාය සංඛාර, චිත්ත සංඛාර, වාචී සංඛාර. කාය සංඛාර කියන්නේ ආස්වාද ප්‍රස්වාද. වාචී සංඛාර කියන්නේ හිතෙන් විතර සංඥා කල්පනා කරන. ඒකෙන් තමයි අපිට වචන පිට කරන්න පුළුවන්. ඒ මිනිස්සේ කල්පනා කරගන්න බැරි නම් අපිට වචන පිට කරගන්න බෑ. ඊළඟට චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා හඳුනා ගැනීම විඳීම සංඥා වේදනා දෙක සම්බන්ධ කරනවා චිත්ත එතකොට ඒක ස්පර්ශයකට එන්නේ කියන්නේ ඔන්න බලන්න. කොච්චර ගැඹුරුද? මේ ඔක්කොම පදනම මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යාව මේ වැඩ පිළිවෙල මේ විදිහට තේරෙන්නේ නැහැ. අවිද්‍යාව නිසා මොකද වෙන්නේ සංකාරය සංකාර නිසා විඥානය වෙනවා විඥාන නිසා නාම රූපය වෙනවා නාම රූප නිසා ආයතන හයක් ආයතන හයසා එකතු වීම ස්පර්ශය කියන ස්පර්ශය නිසා විදීමක් තියෙනවා විදීම නිසා සංනාවක් තියෙනවා සංනාව නිසා අල්ලගන්න උපාදාන උපාදාන නිසා කර්මපාත සකස් වෙනවා කර්මපාත නිසා සකස් වෙච්ච නිසා ඉපදෙනවා ඉපදීම නිසා දැන් මොන අපිට වෙලා තියෙන දේ මේ ක්‍රියාකාරීත්වය අපි නැවත නැවත යොමුසා බලන්න ඕනේ. මේ දැන් අපි කතා කළේ හේතුඵල පිළිවෙල. හේතුඵල පිළිවෙල කතා කරනවා. දැන් දැන් තාගන්න අපි කවුරුහරි මැරුණොත් උපදින. උපදින්නේ කියන්නේ මොකක්ද? භවය. භවයෙන් තොරව උපතක් නෑ. දැන් මේ අන්තරා භව ගැන ගන්ධප්‍රයෝ ගැන මේ කතා කර කර යන්නේ මේ ධර්මයේ පටලෝකෙ පැටලෙලා. සර්පි වදන බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා සර්පි වදන මිනිස් දක්ෂය දක්ෂය සර්පි අල්ලන්නේ කොහොමද? ඔව් කරුවෙන් මෙහෙම කරුවකින් මේ වගේ තියෙන කරුවක් අරන් ගිහලා මෙම සර්පයාගේ ඔළුව ගන්න සල කරනවා. හද ගන්න ඔළුව ගන්න. අල්ලගත්තාම සර්පයාට හානියක් කරන්න පුළුවන්. බෑ. පරිසර අපේ වුණා විතරයි. සාර්ථක ආගම දන්නේ කියන නැත්නම් සාර්ථක වලිදි. අල්ල. මොකද වෙන්නේ? සාර්ථක හැදින් දැක්ක කරනවා. මේ වගේ තමයි ධර්මයේ පතරේවා කියන්නේ. ධර්මයේ අල්ලන්න තියෙන එක පැත්තට. මොකද ධර්මයේ කාගේ දෙයක්ද? මගේ දෙයක්ද? නෑ. ධර්මයේ තියෙන තුනේ ජොලින්දගෙන ආවා. නෑ. තා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන්. උන්වහන්සේගේ දෙයක්. ඉතින් උන්වහන්සේගේ අපි උන්වහන්සේ කියාපු පිළිවෙල පෙන්වා දීපු පිළිවෙලට බසින්න ඕනේ. එතකොට තමයි අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන්. අපි හිතන පිළිවෙලට ගියොත් කිය මොකද වෙන්නේ? අපි හිතන පිළිවෙලේ පදනම මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව තුළ ඉඳලා විද්‍යාවකින් පහළ කරපු දෙයක් බල බල ඉන්නේ මොකද වෙන්නේ? අපි පැටලෙනවා. වෙනෙන්න සිදුවෙන්නේ ඉතින් මේ පටලැවිල්ලෙන් මිදෙන්න නම් අපිට ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියන්නේ සම්මා සම්බුද්ධ. සමන් වහන්සේ විසීම මේක අවබෝධ කළා. ඒ අවබෝධ කරපු දේ අපි ඒ විදිහට තේරුම් ගැනීමත් අපිට මේකෙන් මිදෙන්න පුළුවන්. කියන අදහස එක දෙන්න ඕනේ. ඒක මොකක්ද? සද්ධාව. ඒ ශ්‍රද්ධාව තුළ පීඩලා පීඩ පුරුදු කරනකොට අපිටත් ඒක දකින්න පුළුවන්. ඒවා තමයි මාර්ගඵල ලබන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. අපි එනම් ටිකක් භාවනා කරන වෙලාවක ඉන්නවා. පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. ඔව්. පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. හැබැයි ඉතින් අමාරු වෙයි ඉතින් ඉඳලා වාගේ. කොහොම තමයි මොනවා කරන්නේ? සංසාරේ වැටුණාම අපි මේ මාරි බලමු. මහන්සි තමයි මොනවා කරන්නේ? තේරෙනවා මට තේරෙනවා මහන්සි වැඩි කියලා. මොනවා කරන්නේ? දිනකන වෙහෙසක්. නමුත් ඉතින් අපි උත්සාහයක් ගන්නෙමු. මම කියන දේ ආතනියයි. දැක තියාගෙන ශරීරය දිහා බලාගන්න හිත යොමු කරගන්න මම මේ කියන කියන කොටස් වලට යොමු කරගෙන අහුම්කම් දීගෙන ඉන්නේ කියලා කරන්නේ මේ ශරීරෙහි පඨවි ධාතුවට පඨවි ධාතුව කියන්නේ අස්වැලන්නේ පස්තරේ ධාතුව හේතු නිසා හටගස්කේන්ද වාවෙනස් වී අනගේන්ද අනිත්‍යයි දුක්ඛයි වෙනස් වන සුළුයි පස්තරේ ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ ශරීරයේ වැටිනදේයත ආසෝධාතුවත ආසෝධාතුව හේතු නිසා හටගත්තේන්ද වා වෙනස් වී යනගේන්ද අනිත්‍යයි දුක්ඛයි වෙනස් වන සුවේ ආසෝධාතුව මම නොවේ මේ ශරීරේ හේතුදාසුව ඇත දහනය වන දේ ඇත හේතුදාසුව හේතුන් නිසා හටගත්තේන්ද වහා වෙනස් වී යනගෙන්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි හේතුදාසුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ ශරීරයේනි වායෝදාතුවත සමායනදී ඇත වායෝදාතුව හේතුන් නිසා හටගත්තේන්ද පාවෙනස් වී යනකෙයින්ද අනිත්‍යයි දුක්ඛයි වෙනස් වන සුරේ වායෝදා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇත හේතුන් නිසාට දක්ෂින්ද වාවෙනස් වී අනගෙහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි විපරිණාමය කියන්නේ වෙනස් වී යන සුළුයි කියන ඇත්ත මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසට පෙනෙන රූප හේතු නිසාට ගත්කේන්ද වාවෙනක් වී අනගේන්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය ඇතෙහි සිත පහළ වීම හේතු නිසාට ගස්සීන්ද වහ වෙනස් වී යනගෙයින්ද අනිත්‍යයි දුක්ඛයි විනස්වස්තුයි ඇතෙහි සිත පහළ වීම චක්කු විඥානය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසයි රූපයයි සිතයි එක්වීම හේතුන් නිසා හටගත්තේද වා වෙනස් වී අනගින්ද අනිත්‍යයි දුක්ඛයි වෙනස් වන තුලයි ඇසයි රූපයයි සිතයි එක්වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය එම එක්වීම නිසා ඇතිවන සසරු වේදනා හේතු නිසා අදගත්හින්ද වාවෙනක් වී අනගෙයින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි එම සසරු වේදනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රූපය හඳුනා ගැනීම හේතු නිසා හටගත්තේද වහා වෙනස් වී අනකින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි රූපය හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ හඳුනාගත් රූප උපය නිසා චේතනා ඇතිවීම හේතුන් නිසා හටගත් හේතුද වා වෙනස් වී අනගින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි රූප සංජේතනාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රූපයට සිත ඇදී යාම රූප සංහාව හේතුන් නිසා හටගත් හේඳ ස්වාමිනස් වී යනෙන්ද අනිත්‍යයි දුක්ඛයි වෙනස් වන සුයි රූප සංහාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කන හේතු දුක්ඛී අනමේ දුද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කන මමෝවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා අත්දැකේන්ද වා වෙනස් වී අලකින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනේ සිත පාලවීම හේතු නිසා ආතගතෙයින්ද වාමනක් වී අනකෙයින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කනේ සිත පාලවීම මම නොවේ මගේ ආත්මය නොවේ කනනින් ශබ්දයයි සිතයි එක්වීම හේතු නිසා අතගත් හේඳ වා වෙනස් වී අනකේඳ අනිත්‍යයි දුක්ඛයි වෙනස් වන සුළුවේ කනනින් ශබ්දයයි සිතයි එක්වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එක්වීම නිසා ජීවන සසදුක් වේදනා හේතු නිසා අසගස්සින්ද වාවිනම් කියනකින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සසදුක් වේදනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනදුලින් ශබ්දය හඳුනා ගැනීම හේතු නිසා අතගස්සෙන්ද වා වෙනස් වී යනෙන්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සත්‍යය හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ හඳුනාගත් සත්‍යය නිසා චේතනා ඇතිවීම හේතුන් නිසා අතගස්සේන්ද වා වෙනස් වී අනගේන්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සබ්ද සංජේතනාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සබ්දේක සිත ඇදී ආව සබ්ද සංහාව හේතුන් නිසා අසගස්සේන්ද ස්වහා වෙනස් වී අනවෙන්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි සබ්ද සංහාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසය හේතුන් නිසාට ගස්හෙයින්ද වා වෙනස් වී අනගින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයට දැනෙන ගඳ සුවඳ හේතු නිසා හටගත් හේඳ වා වෙනස් වී යන හේඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයෙන් සිත පහළ වීම හේතු නිසාට දක්ෙන්ද වහ වෙනස් වී අනකින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ඝාන විඥානය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයයි ගඳ සුවඳයි සිතයි එක්වීම හේතුන් නිසා හටගත් වේඳ වා වෙනස් වී අනේඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි නාසයයි ගඳ සුවඳයි සිතයි එක්වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එම එක්වීම නිසා ඇතිවන වේදනාව හේතුන් නිසා අතගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි එම සැප දුක් වේදනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගන්ධ සුවඳ හඳුනා ගැනීම හේතු නිසා හටගත් හේඳ වා වෙනස් වී අනේඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ගන්ධ සුවඳ හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ගන්ධයට සුවඳට සිත ඇදී යාම හේතු නිසා හටගත් හේඳ වහා වෙනස් වී යන හේඳ අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි ගන්ධ සංහාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිව හේතු නිසා හටගත් හේඳ දක්වා වෙනස් වී අනහෙන්ද අනිත්‍යයි දුක්ඛයි වෙනස් වන සුළුයි දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවට දැනෙන රස හේතුන් නිසා හටගත් හේඳ වහා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවෙහි සිත පහළ වීම හේතු නිසා හටගත් හේඳ වහා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි දිවේචිත පාලවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවයි රසයයි සිතයි එක්වීම හේතු නිසා හටගත්කෙයින්ද වාවෙනස් වී යනකෙයින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි දිවයි රසයයි සිතයි එක්වීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එම එක්වීම නිසා ඇතිවන සැප දුක් වේදනා හේතුන් නිසා සත්‍යින්ද වහවෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි පරිණාමයි සප දුක් වේදනා මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවතුලින් දනුණු රසය හඳුනා ගැනීම හේතුන් නිසාට ගස්සෙන්ද වා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි රක්ෂය හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ හඳුනා දස්න රක්ෂයට අනුව චේතනා ඇතිවීම හේතුන් නිසා හටගත් හේඳ වා වෙනස් වී යන හේඳ අනිත්‍යයි දුක්ඛයි ජීවනස්වන සුළුයි රස සංචේතනාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ රසයට සිත ගියාම රස තණ්හාව හේතුන් නිසා හටගත් සින්ද ස්වාවිනක් වී යන වින්ද අනිත්‍යයි දුක්ඛයි වෙනස් වන සුළුයි රස තණ්හාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කය හේතුන් නිසා අතගක්කේන්ද වහා වෙනස් වී අනෙයින්ද අනිත්‍යයි දුක්ඛයි පරිණාමයි කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයට දැනෙන හැපීම කයට දැනෙන පහස හේතුන් නිසා අතගත් හේින්ද වා වෙනස් වී අනහින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයෙහි සිත පහළ වීම හේතුන් නිසාට ගස්සින්ද වහ වෙනස් වී යන්නේ